දයි ස්වාමීන් වහන්සේලාට මාර්ගය පිළිබඳව කමඨාම් පිළිබඳව මොනවාරි ප්‍රශ්න ගැටලු තිබුණොත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ උසහය කොහොමද කරන්නේ? ඇදෙනවා අඩුද උන්ට බලලා කියන්න ඇදෙනවා අඩුද එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ එකතන නැවතිලාද? ජීවිතේ කලකිරීලා මානවෙන එක හරිද වැරදිද? ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක් මාන කරන්න පුළුවන්. කලකිරිච්ච කෙනෙක් මාන කරන්න බෑ. ඇයි එහෙම මාන කරන්න බැරි කියලා ඇහුවාම මෙතනින් මොන හරි දෙයකට කලකිරුණා. අම දේ තුලින්ම සතුටු නෑ. මෙතනත් සතුටුුන් නැත්තම් මාන කරන්න බෑ. පරිවාස කාලෙන් හදන්නේ එයා කලකිරිලා ආවත් එපා වෙලා ආවත් බැරි ගෑයිලා ආවත් තරහෙන් ආවත් තේරුම් ගත්ත තැනට එයාව අදනවා. එතකොට මේ නාම රූප වැඩක් නැහැ කියලා කිව්වම ඔබ වහන්සේ rahat වෙන්නේ කොහොමද? ඕන් බරපතල ප්‍රශ්නයක්. ඇයි? rahat වෙන්න රාතන් වහන්සේට Nirodhaය පෙන්වන්නේ Nirodhaය පෙන්වන්නේ පෙන්නපු Nirodhaය තේරුම් කරන්නේ ඒ තේරුම් කරපු Nirodhaය අවබෝධ කරවන්නේ ඒ අවබෝධය තමන්මයි කියන තැනට පත් කරන්නේ ඒ නාම රූපමයි. එහෙනම් යමෙක් යමෙක් නාම රූප ප්‍රතික්ෂේප කරයිද? එයා ප්‍රතික්ෂේප කරන්නේ නාම රූප නෙමෙයි. එයාගේ Nirodha Samapattiය. භාග්‍යතුන් වහන්සේට බුද්ධත්වයටම උපකාර කළේ කවුද? නාම රූප. මාසි කියනවා ආනන්ද තථාගතයන් වහන්සේටත් ගුරුවරයෙක් ඉන්නවා. ඔක්කොම උඩ යනවා. ලෞතර බුදුරුන්ට කමටන් දෙන්න. දැන් බෝධිසත්වයාට ගුරුවරයෙක් නෙමෙයි තථාගතයන් වහන්සේටත් ගුරුවරයෙක් ඉන්නවා. ලෞතර බුදු කෙනෙකුට ගුරුවරයෙක් භාග්‍යතුන් වහන්සේ කවුද? ඒ තමයි තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර දුන්න ධර්මතාවය. එන ඒ මොකද්ද? නාම රූප. භාග්‍යතුන් වහන්සේටත් ගුරුවරයෙක් ඉන්නවා. එහෙනම් ලෞතර තථාගතයන් වහන්සේටත් ගුරුවරයෙක් වශයෙන් සලකන මේ නාම රූප ධර්මතාවය අපිට එපා වෙනවා නම් ඊළඟ පියවරට යන්නේ කොහොමද? විය යුත්තේ නාම රූප පිළිබඳව කලකිරීමවත් එපා වීමවත් නෙමෙයි. නාම රූප තුල ඇලීමේ ගැටීමේ ස්වභාවයෙන් නිදාසීමේ අවබෝධයයි අවශ්‍ය වෙන්නේ. ඒ ප්‍රඥාවයි උපදව ගන්න ඕනේ. ඒ ප්‍රඥාව පාළ වීම ශ්‍රේෂ්ඨයි. වැඩක් නෑ මේ ජීවිතේ කොච්චර කෙරුවත් වැඩක් නෑ. ඒක නෙමෙයි. ඒක නෙමෙයි ධර්මතාවය. වැඩක් නෑ නෙමෙයි මේ වැඩක් නැති එකෙන් වැඩක් ගන්නෙ කොහමද? හැමදේම බොරු. ඒ බොරුව තුල පවා සත්‍ය අවබෝධ කරගන්නේ කොහමද? හැම සංස්කාරයක්ම දුකයි. ඒක ਸਰවඥතා ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරපු එකක්. ඒකට විරුද්ධ වෙන්න බෑ ලෝකේ කාටවත්. සබ්බේ සංඛාරා දුක්ඛ. හැබැයි නිවීම දුක නැති නිවීම අවබෝධ වෙන්නේ ඒ දුකෙන්ලෝ. මේ ලෞතර තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය බලන්න හැම දෙයක්ම දුකයිලු. හැබැයි ඒ දුකෙන් බේරුණාට යා නිවෙන්නැල්ලු. හැබැයි කිසිම දුකක් දැනෙන්නේ නැති කිසිම දුකක් අට ගන්න නැති ඒ නිර්වාණය අවබෝධ වෙන්නේ ඒ සියලු දුකෙන්ලු. එහෙනම් දුකෙන් බේරෙන්න ක්‍රමයක් තියෙනවද අපට? රාත් වෙනකන් දුක ළඟ තියෙන්න ඕනේ. ඒ දුක තමයිලු අපට හේතුව පෙන්වන්නේ. ඒ හේතුව තමයිලු නිදාස් කරන්නේ. ඒ නිදාස් වුණාට පස්සෙලු ක්‍රමේ දඳුරගන්නේ. ඒ හැම නිරෝධයකටම හේතු වෙලා තියෙන දුක. දුක නැති ලොවක නිවන් දකින්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ටිකක් සංකීර්ණයි උත්තරය. ඒක ගොඩාක් ප්‍රඥාවන්තයෙකුට තමයි උත්තර දෙන්න පුළුවන්. දුකක් නැත්තම් එතන අපි කොහොමද නිවන් දකින්නේ? එන විඩාව ඇති වෙන්නේ විඩාව ඇති වෙන්නේ ගැටෙන්නේ මොනවලට සැපට. ලොකු විමානයක් නැහැ. විමානයක් තියෙනවා ඒක මදි. ඇයි අරක ලොකුයි අරයාගේ ලොකුයි. එහෙනම් සැප පිළිබඳ අවබෝධය එයාව ඒ සැප කියන ධර්මතාවයෙන් නිදහස් කරනවා. සැපෙනුත් නිවන් දකින්න පුළුවන්. දුක්ඛ සත්‍ය වගේම සැප සත්‍ය. ඒක ටිකක් ඒක ඔබට ගිය එකක්. ඒක ඒක බුදුවර දේශනා නොකරපු එකක්. කලත් බොහෝ දුරට ඒක සාකච්ඡාවට ගන්නෙ නෑ. සැප සැප ඇතිවීමට හේතුව සැපෙන් නිදහස් වීම. සැපේ නිදහස් වෙන මාර්ගය. එක චතුරාර්යය තමයි. චතුරාර්ය සත්‍ය භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දුකට දුක්ඛ චතුරාර්ය සත්‍යයි මේ හැමතැනම දුක. දිව්‍ය ලෝකෙට සැප චතුරාර්ය සත්‍යයි හැමතැනම සැප. සැප සැප ඇතිවීමට හේතුව සැපෙන් නිදහස් වීම, සැප නිරෝධ වීම, ආ සැප නිරෝධ කරන මාර්ගය. විමාන තිබුණත් ඒක නැහැ කියන මානසිකත්වයටපත් වෙන්නේ කොහොමද? සැප විඳින්න නැතුව, විඳවන්න නැතුව සැප තුල ඉන්නේ කොහොමද? ඕම් ධර්මතාවයේ චතුරාර්ය සත්‍යය. ඒ ධර්මතාවය සංගවිච් එකක්. දිව්‍ය ලෝකයට සාපේක්ෂ එකක්. චතුරාර්ය සත්‍යයේ දුකටමයි කියලා තීරණයකට එන්න බෑ. මේ ලෝකේ කිසිම තැනක දුක නැත්තම් දැන් අපි කෝකෙන්ද කියන්නේ? සැපෙන් කියන්න ඕනේ. අත්තකලමතාන යෝගයයි කාමසුඛල්ලිකාන යෝගයයි කියන හන්ත දෙකෙන් තමයි මේ ලෝකේ හැම නාම රූපයක්ම නඩත්තු වෙන්නේ. අන්ත දෙකෙන්ම rahat වෙන්න පුළුවන්. අන්ත දෙකෙන්ම නිවන තියෙනවා. එහෙනම් කලකිරිච්ච කෙනා ඒ කලකිරුණ එක අඳුනගත්තා වාගේ දුක අඳුනගත්තා නම් එයා rahat වෙනවනේ. පෝසතා කෝටිපතිය දුක දැක් සැප විඳලා විඳලා බැරි ගෑලා ඉන්නේ. දුක් සැපට බැරි ගැච්ච එක්කෙනා. ඒ සැප විඩාවක් කියලා තේරුම් ගත්ත කෙනා. ඒක තුල තියෙන ඒ ධර්මතාවය දැක්කනා. ඊතරත් වෙනවනේ. දුකට හේතුව දැක්කා වාගේ සැපට හේතුව දැක්කනා. සරලයිනේ නිරෝධ සමාපත්තිය. අපේ මාන ජීවිතේ අසුවල් දෙයින් රාත් වෙන්නේ මෙසුවල් දෙයින් රාත් වෙන්නේ කියලා තීරණයකට එන්න බෑ. කරණීය මෙත්ත සූත්‍රයෙන් රාත් වෙච්ච කට්ටිය 500යි. 500 කමටන් අරගෙන ගියා 500ම රාත් වුණා. මංගල සූත්‍රයෙන් සීමාවක් නැ දෙවි දේවතාවෝ එච්චර රාත් වුණා. මේ හැම ධර්මතාවයක්ම හැම නාම රූපයක්ම රාත් බෝධිය තමයි. මෙච්චර කෝටි ප්‍රකෝටියක් නාම රූප තිබිලා එකක් අඳුන ගන්න බැරි නම් ඇත්තටම මම දුර්වල මම දුර්වල රාත් වෙන්න නෙමෙයි මේ මොනවාර එකක් අරගෙන ඒක රාත්බෝධිය මතු කරගන්න අන්න එතනයි මගේ දුර්වලකම තියෙන්නේ. ඇයි මං කමටහන් හොයන්නේ? ඔයන එකක් කමටහනක් නේ. ඔයන නිසා නෙමෙයිද මේ විඩාව දැනෙන්නේ. ඇස්වලට අවශ්‍ය රූප හොයන නිසා නෙමෙයිද ඇස්වල විඩාව තියෙන්නේ. කන් වලට අවශ්‍ය ශබ්ද හොයන නිසා නෙමෙයිද විඩාව දැනෙන්නේ. සමහර කට්ටිය ප්‍රීතියට හරි කැමැති. සිතට ඒ ඒ සිතවිලි වලට නෙමෙයි දුක දැනෙන්නේ. ප්‍රශංසාව ගෞරව වෙන මනුස්සයට කනට දැන් දුක දැනෙනවනේ වෙන දේවල් අයනකොට. රස හොයන මනුස්සයාට ඒ රස නිසා නෙමෙයි දුක දැනෙන්නේ. මේ සෙවීම තමයි මේ විඩාවට හේතුව. ඒකට බුදුහාමුදුර හොඳ ලස්සන වචනයක් කියන සෙවීමට සමාන කළ තණ්හාව කියලා. තණ්හාව මේ කොමුණ මුල. තේරුම් ගන්න. වහන්සේට කතා කරන්න මට ලොකු උවමනාවක් තිබුණා. ඔබ වහන්සේ ඇයි rahat වෙන්නේ නැත්තේ? ඔබ වහන්සේ සතපිලා ඉන්නකොට ඔබ වහන්සේට ඇති වෙන සිතුවිලි, ඔබ වහන්සේ ගැටෙන තැන්, ඔබ වහන්සේගේ මානසිකත්වය මම මෙතන කියන්නේ ඔබ වහන්සේ දන්නවා. ඒ හැම අඩුපාඩු දුර්වලකමක් නිසා තමයි ඔබ වහන්සේ තාම ප්‍රමාද. මගේ ශිෂ්‍යෙක් රාතේ කියන தත්ත්වයෙන් දකින්න මට ඒ වාසනාව පෑදිලා නැහැ. ඒ මනසේ තියෙන අඩුපාඩු දුර්වලකම් අදා ගන්න නැති නිසා. ඒ ගැන මම හරියට දුක් වෙනවා. වහන්සේ ගුරුවරයාට යම් යුතුයකමක් කරන්න තියෙන ඒ මානසිකත්වයෙන් නිදහස් වෙන්න. ගැටෙන්න එපා. සමාව දෙන්න. නිකන් බොරුවට ඔය කල්පනා කරලා මොනවා කරන්නද? ඕම ගැටි ගැටි කොච්චර කාලයක් ඉන්නද? කවදද නිවෙන්නේ? ඕකේ කෙරවල කොයිද? කොච්චර කාලයක් ඉන්නද ওই විදියට? ඕන එකක් කරලා ගියාද? මොන එකක් කරලා ගියාද? ඒවල නිදහස් වෙන්න. සිත සෑහළු කරගන්න. අපට අවශ්‍ය මේ ලෝකේ අපට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න නෙමෙයි. නිවෙන විදිහට ජීවත් වෙන්න. හැම නාම රූපයක්ම කමඨාන් කරගන්න. හැම මොහොතෙම නිවෙන්න දක්ෂ වෙන්න ඔබ වහන්සේ ඉපදුනා ඇති කියලා මට හිතෙන්නේ. මේ සංසාරේ ඉපදුනා ඇති. ධම්මදින්න මේක පිරිනිවන් පාන කාලේ. මෙච්චර කාලයක් ඉපදුනා ඇති. ඒ ඉපදීම දුක නැවත ඇති කරගන්න එපා. දැන් rahat වෙන්න අවශ්‍ය කටයුතු කරන්න. අපට දුක් දෙන කට්ටිය දුක් දීපුවාද? ඒ උත්තරම ඇවිල්ලා තින්නේ අපට ගාන්න කාපුවාද? බනින්න වෙනපුවාද? ඔබවන්සේ ගෙවෙන්නයි ඕනේ. ගෙවිලා ගියාද? ශ්‍රේෂ්ඨයි ඔබවන්සේ මගේ වැඳුම් ලබන්න සුදුසුකම් ලබනවා. ගුණධර්ම වලින් මාව අභිභාවන යන්න ඕනේ මගේ ශ්‍රාවකයා. ඒකොළු ගුරුවරයා වශයෙන් මට තියෙන එකම සතුට ಗುಣධර්ම වලින් මාව අභිවාගෙන යන්න ඕනේ. එකට එක කරන්න අවශ්‍ය නැහැ කාටවත්. අමනාපකම් අවශ්‍ය නැහැ. මෙච්චර කාලයක් අමනාපකම් තමයි නඩත්තු කළේ. අමනාප නැහැ කිසිම කෙනෙක්. ආන්දරෝ බැන්නට කමන්නේ ගිලම්පත් එකක් වළඳලා බනින්න. මචං මේ මොනතර නෙබයින්නේ. එක්කෝ මේ මොනතර පිස්සු නැත්තම් මට පිස්සු. ඕම් උත්තරේ ඒකයි. බනින මනුස්සයට ගිලම්පස හදලා දෙනවා. පින්ඩ පාති කරලා දෙනවා. ගණන් ගන්න නැහැ සතපාකට. අපට සාප කරන මිනිසුන්ට ආශිර්වාද කරන්න අපි සූදානම් වෙන්න ඕනේ. අපට ඉන්සා පීඩා කරන කට්ටියට උපස්ථාන කරන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඒක තමයිලු තථාගතයන් වහන්සේගේ ඥාන. අපි ගෞතම බුදුහාමුදුරන්ගේ ඥාන වලින් ඉපදිච්ච කට්ටිය. ඒ බුද්ධ වංශය අපි. තථාගත ගෞතම බුද්ධ වංශයේ ඒ වංශයේ ಗುಣ තියෙන්න ඕනේ. ඒ චරිත ලක්ෂණ ජීවන රටාව අපි තුල තියෙන්න ඕනේ. ගැටෙනවනම් එයා බුද්ධ වංශ කෙනෙක් නෙමෙයි. තථාගතයන් වහන්සේ මේ ලෝකයේ කිසිම නාම රූපයක් එක්ක කිසිම සත්‍යයක් එක්ක ගැටුම් නැහැ ධම්මදින්න. වෙන මොනවද මාර්ගය පිළිබඳව කමඨාන් පිළිබඳව ප්‍රශ්න ගැටලු තියෙන්නේ. මම ඒ කියන්නේ දැක්කා දැක්කා වගේ හිටියු විතරක් මේකෙ මිදෙන්න පුළුවන් කියන මේ තමයි දැන් දැන් ඔබ වහන්සේ ගඟෙන් එතර වෙනවා. මොකද්ද ගඟේ නම? නේරාංජන නදිය. මේක උපමාවක්. ඕනන දියා ගන්න පුළුවන් නේ අපට. ඔබ වහන්සේ ගඟෙන් එතර වෙන්න යනවා නේරාංජනා නදිය. පාරු දෙකක් තියෙනවා. පාරු දෙකක් තියෙනවා. දෙකෙන්ම එක මොහොතේ ගමන් කරන්න පුළුවන්ද? බෑ. අන්ත දෙකේ එක මොහොතේ ගණන් කරන්න බෑ. එක පාරුවට නැග්ගොත් අනිත් පාරුව අතහැරෙනවා අන්තගාමී. මේ පාරුවට නැග්ගොත් අර පාරුව අතහැරෙනවා ඒත් අන්තගාමී. මම මේ කියන්නේ මොකද්ද? අන්ත දෙක ගැන අත්ත කියලා මතාන කාමසුකල්ලිකාන අන්ත දෙක. බැරි වෙලාවත් පාරු දෙක එකට තියලා බඳිනවා තුම් පොලකින්. කෙරෝල් දෙකෙන් මැදින් තොන්දර බඳිනවා. දැන් පාරු දෙක එකයි නේද? දැන් ඔබ වහන්සේ කොයි පැත්තේ හිටියත් ඔබ වහන්සේට දෙන්නේ මොකද්ද උත්තරේ? පාරුවෙන් යනවා වඩිනවනේ අපේ හාමුදුරුවෝ. කොයි පාරුවෙන්ද? අර අර පාරුවෙන් වඩින්නේ. දෙකෙන් වඩිනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. පාරුව කියලා වචනයක් හැදෙනවලු අර අන්ත දෙක එකතු වෙච්ච නිසා. මේකළු අන්ත දෙකට භාග්‍යතුන් වහන්සේ හොයාගත්ත Nirodha Gamini පටිපදාව. අත්ත කිල මතාන යෝගෝ අන්තා කාමසුකල්ලිකාන යෝගෝ අන්තා. Nirodha Gamini පටිපදාන යෝගය. මැද මොකද මැදෙන් වෙන්නේ? සැපයක් නිර්මාණය වෙන්නෙම දුකයක් සාපේක්ෂ කරගෙන. ගුටි කන කෙනා hina වෙනවලු. ඇයි? අර මනුස්සයා උලනේ. අර මනුස්ස උලේ බයිනවා. ඕ ගුටි වලින් බේරිච්ච ලොකු දෙයක්. කොහොම හරි කමන්නේ ගුටි කාලා හරි බේරුණොත් ඇති. ඒ මනුස්සයා ගුටි කියන එක සරල. ඒ සපයිලු. ඇයි? උල තිබ්බ මනුස්සයා. බොඳ වෙලාවට මට උල නියම කරන රජුරෝ පුදුම කෙලියක්. මැරෙනවා මම. ගුටි අම්මෝ මේක මේ 10න් සම පෙර පිනක් මේක. එතකොට ගුටි කණ එක පිනුනේ කොහමද? අර උලට සාපේක්ෂව මේක සපයිලු. මිනිස්සුගේ අත් දෙකම කපලා ඒ තේමන්ත hinaවනලු මුතබලාවට අත් දෙක කැපුණා. ඇයි? අර මනුස්සයාගේ බෙල්ලනේ කැපුවේ. අත් දෙක නැතුව ජීවත් වෙනවනේ මං. අර මනුස්ස හරි සන්තෝෂයි. අත් දෙක කැපිච්ච එක සතුටට කාරණාවක්ලු. සතුටු වෙනවා. එහෙනම් දුකක් දුකක් තීරණය වෙන්නේ මොකද්ද සැපකට සාපේක්ෂව. සැපක් තීරණය වෙන්නේ මොකද්දෝ දුකකට සාපේක්ෂව සාපේක්ෂක ධර්මතාවයක් එහෙනම් මේකට සාපේක්ෂව නම් මේක හැදෙන්නේ මේකට සාපේක්ෂව නම් අරක හැදෙන්නේ අරක මේක තුල තියෙනවද නැද්ද සාපේක්ෂක ධර්මතාවයේ තුල අරකින ඵලයේ තියෙනවා හේතුව නිසා අටගන්න ඵලයේ තුල හේතුව තියෙනවා. ඒ නිසා තමයිලු දුක දැනගත්ත මනුස්සයා ඒ දුකට හේතුව දැනගන්නේ. ඇයි? අර දුක තුල ඒ හේතුව අන්තර්ගතයි. චතුරාර්ය සත්‍ය කියලා හතරක් කියවට එකයිලු තියෙන්නේ. අපට මිනිස්සේ බයිනවා. ඒ නින්දාව අපකීර්තිය දුකයි. ඒකට හේතුව ඉතින් මගේ තියෙන මොට්ට වැඩනේ මං කරන්නේ ඔක්කොම මොංගල් වැඩනේ. ඒ මනුස්සර තරහා යනවනේ. ලෑල්ල මෙතන තියලා ඇණයක් ගන්න කියලා මම ලෑල්ල ගාලා තින අතන ඉතින් මනසට තරහා යනවනේ. මගේ තියෙන දුර්වලකම් අසංවරකම් ඒ හේතුව නිසාලු බනින්නේ. නිරෝධ වෙන්න ඇනේ කියන තැනට තියලා ගැව්වාම හරියනවලු. මාර්ගය මීට පස්සේ ඒගොල්ල කියන විදිහට බලාපොරොත්තු වෙන විදිහට වැඩ කරන එකලු මාර්ගය. බලන්න කොච්චර ලස්සන චතුරාර්ය සත්‍යයක්ද කියලා. ඒතර මේ ලෑලි ගන්න මනුස්සයට ඒ ඒ ඇණයක් වර්ධිනකොට මනුස්සය බයිනකොට ඒකට කම්පා වෙන්න මිටියෙන් ගන්න කලබල වෙන්න බැස්ස අනුටිය ගත්ත ගෙදරින් ඒක නෙමෙයි කරන්න තින්නේ. ඒ ඇනේ වැරදුනාම ඒ ලෑල්ල වැරදුනාම ඒක තුලින් චතුරාර්ය සත්‍ය දකිනවා. එයා ලෑල්ලෝට සෝතාපන්න වෙනවා. හැබැයි එයා කරන්නේ මොකද? බැස්ස එන ඔයාම නැගලා ගා ගන්නකො ගත්ත අනුන් ටික උගියා. එයා සෝතාපන්න නෙමෙයි. අර පුතුජන තත්ත්වෙනුත් පල්ලයට ගියා. එයා වාල් ගොඩ ගන්න එතන අර හිටපු තත්ත්වෙට ගන්නත් බෑ. ඕන් අපි භවගාමි වෙන ඇටි. වෙන්න ඕනේ අනාගාමි. නමුත් මිනිස්සු වෙන්නේ භවගාමි. මිනිසුන්ගේ අනවබෝධය නිසා, අවිද්‍යාව නිසා ඒ ඒ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. සැප නිර්මාණය වෙන්නෙම දුකට සාපේක්ෂව නම් දුක නිර්මාණය වෙන්නේ සැපට සාපේක්ෂව නම් මේ දෙකම අන්ත දෙකක් නම් මේ අන්තය තුල මේක තියෙනවා. අර අර සාපේක්ෂකේ තියෙනවා. දෙක එකට දැක්කාම අර හොරු දෙක එකට බැඳා වගේ. අපි දන්නා මෙතන හොරු දෙකක් තියෙනවා කියලා. හැබැයි මේක පැද්දාම අරකට යනවා. අරක පැද්දාම මේක යනවා. දෙකම එකටලු ගාල් වෙන්නේ. එකටලු පිටත් වෙන්නේ. එකටලු නතර වෙන්නේ. ඇයි? දෙකක් නෙමෙයි එකයි. දුක තුල සැප දකින්න ඕනේ. මම මේ දුකයි කියලා කියන්නේ අර සැපට සාපේක්ෂව. එහෙනම් මේක දුකක් නෙමෙයි සැපට සාපේක්ෂව නිර්මාණය වෙච්ච ධර්මතාවයක්. පුදුම සැපයි හරි ලස්සනයි නේද? මේ සැප මට දැනෙන්නේ අර පාරේ නිදාගෙන ඉන්න මනුස්සයාගේ දුකට සාපේක්ෂව. එහෙනම් මේක සැපක් නෙමෙයි. දුකට සාපේක්ෂව නිර්මාණය වෙච්ච ධර්මතාවයක්. මේ දෙකම දැක්ක මනුස්සයා කොතනද ඉන්නේ? නිරෝධගාමිනී පටිපදාවේ ඉන්නවා. අන්ත දෙකෙන් නිදාස් වෙච්ච නිරෝධය වෙන මානසිකත්වය තුල ඉන්නවා. එයා තමයිලු රාත් වෙන්නේ. එයා තමයිලු රාතා. රාතා හොයන්න එපා. ඒ එයා තමයි රාතා. එයාව හඳුනා ගන්න බැරුව තමයි මේ යන්නේ සංසාරේ. පැහැදිලිද? ඔව්. අපිට සතුටක් දැනෙනවා. සතුට දැනෙන්නේ ඇයි? හරි. දුක දැනෙන්නේ ඇයි? එතකොට ඒ දෙක වෙන් වෙන් වශයෙන් අපි හඳුනගන්නේ ඇයි? ඈ කල්පනා කරන දෙයක් නෙමෙයි තේරෙන එක කියන්න. ඕකට ඉතින් ඇනුවල් ලිව් ඕනේද වාර්ෂික නිවාඩු ඕනේද කල්පනා කරන්න. නෑ මොනවාරි තේරෙන එකක් කියන්න. දුක දැනෙන්නේ ඇයි? සැපට සාපේක්ෂව. සැප දැනෙන්නේ දුකට සාපේක්ෂව. ඒතකොට මේ දෙක පවතින්නේ ඇයි? ඒ දෙක වෙන වෙනම හඳුනා ගන්න තාක් ඒක පවතිනවා. අපි ඒක අඳුනගත්ත නිසාලු පවතින්නේ. රාතෙක් ඉන්න ස්වාමිනී වයින්නවා. වයින්නවා නේද? බොහොම ස්තුතියි. රම්මන මේ මනස මෙච්චර තෙමුණා මේ මනස ඒක දන්නේ නැද්ද? ස්වාමිනී මේ ඔබ වහන්සේ ආව්වේ වාඩිලානේ. ආ ආව්වා හොඳයි බොහොම ස්තුතියි. ඒතර මිනිස්සු කල්පනා මේ මනස ඔළුව හවුල් වගේ. මේ මනස වයින් එක දන්නේ නැතයි. අන්තයක් නැහැ. අඳුනගත්තාම අනේ හරි දාඩියනේ අර ගායටට යමු සාකච්ඡා කරන අතරට යමු ඇයි එයාට මෙතන අපහසුයි අන්තයක් තියෙනවා එයාට එයා අන්තගාමි රාතේකට දාහනයක් දෙනවා ඇඟිල්ලත් අලාදුරු රෝගී පැත්තකින් දෙම වැළඳුවා කොහොමද පුතුජන කෙනාගේ දාන පාත්‍රය තුල කෙස් ගාත් තිබුණා බලන්නකෝ මේ මිනිස්සු මිනිමසුත් දාලානේ මේ කෙස් ගා තියෙන්නේ කියලා බැනලා ඕමද උයන්නේ පිළිවෙලට උයන්න එපා මේමද කියලා කෑ ගාලා අර අනිත් ආන්දරගොල්ලෝ දානේ වලන් දැන්න සමාටට වමන ගිහිල්ලා ඇයි යට අන්තයක් තියෙනවා අපි ඒ අන්තේ නිර්මාණය කරගන්නවා දුක නිසා සැප පවතිනවා සැප නිසා දුක පවතින අටලෝ දාම කියලා කියනවා ඒ දෙකම පවතින්නේ ඇයි අපි අඳුන ගන්න නිසා දුක අඳුනගන්නෙත් නෑ සැප අඳුනගන්නෙත් නෑ. එයාට මොනවද පවතින? නිරෝධයක් පවතිනවා. ඇයි? දුක ලැබෙන්නේ දුක ලැබෙන්නේ නැත්නම් එයාට කොහොමද අන්තයක් ඇදෙන්නේ? අඳුනගන්නේ. රාතා කිසිම දවසක දුක ස්පර්ශය කරන්නේ ඒ නිසා එයා කියන දුකෙන් නිදහස් වෙලා. රාතා සැප ස්පර්ශ කරන්නේ ඒ නිසා කවදාවත් එයා සැපයට ඇලෙන්නෙත් නෑ. රාතා අරන් ගිහලා මෙට්ටේක තිනා. මෙට්ටෙත් වාඩි වෙලා බලන් ඉන්න. ස්වාමීනි මේක හරි සැපයි. ඇත්තද? එයාගෙන් තමයි ආන්නේ නැත්. ඇයි? එයා ඒ සැප විඳින්නේ නැහැ. රාතව අරන් ගිහලා තියෙන ගහක් යට සීතල පිනිබානවා. ස්වාමිනී මෙතන දුකයි. ආ ඇත්තද? ඇයි? ඒ දෙකම එයා අඳුනගන්නේ අපි අඳුනගන්න ආන්දර පොලොස් කැල්ල. ඇයි? කිරියොදිත් එක මිනිස්සුෙකුට කන්න පොලොස් කැල්ලට මිනිස් සැරට දෙන්න කන පොලොස් කැල්ල. ඇයි? අපි හඳුනගන්නවා. බෙදාගෙන බෙදාගෙන යනවා කිරියොදේ බතේ. ආයි 15 දීගෙන යනකොට එක්කෙනෙකුට දෙන්න. උන්වහන්සේ එක ගණන් ගන්නෙත් නෑ පහඩේ වළඳනවා. අන්දර 15 15 ඇයි පොළොස් අදහසක් නැහැ උනාතර වළඳනවා. ඇයි? රාතේකට එහෙම අන්තයක් නැල්ලු. මිරිස් කරලා තියෙන්න ඕනේ, කොච්චි කරලා තියෙන්න, ලුණු ගෙඩිය කපන්න ඕනේ. මේකට හොඳ පොළොස් කැල්ලක් තියෙන්න, හොඳට සැරට වයපු මේ මොනවාරි මේ බටු බටු ව්‍යංජනයක් තියෙන්න ඕනේ. කැකිරි ටිකක් තෙල් දාලා තියෙන. එහෙම අදහසක් නැහැ. පුදුජන කෙනානේ අපි අඳන මේක සුදුම සුදු පාට මේක වළඳන්නේ මොකවත් නැද්ද ටික සැරට අන්තයක් තියෙනවා අන්තයක් එයා නිර්මාණය කරනවා ඒ අන්තය තුල එයා ජීවත් වෙනවා රාතා අන්ත දෙක අඳුනගත්තේ නැති නිසා එයාත් ජීවත් වෙනවා කොතනද Nirodhe තුල ජීවත් වෙනවා ගොඩාක් වෙලා වාඩි වෙලා ඉන්නකොට දුකයිද සැපයිද අඳුරනවා අඳුරනවා අට්ඨ සමාපත්තිලාභය ඕම වාඩිලා යන මාසයක් විතර. සමාධිය ඉන්නවා. දුකයිද සැපයිද? ඒ දෙක කියන්නේ මොකද්ද කියලා අහනවා. දැන් ලොකුම ප්‍රශ්නේ එයාට දුක කියන එක මොකද්ද කියලා අඳනවන. වාඩි වෙලා ඉන්න එක දුකයි. මෙච්චරලා හිටගෙන හිටියා නේද? ඔව්. ඇහි ඉඳගත්තේ. කකුල රිදෙන. එතකොට ඒක දුකයි නා වාඩි වෙච්ච එක සැපයි නේ. එතකොට මං වාඩි ඉන්න එක දුක වෙන්නේ කොහොමද? ඕන් දෙන්නක උත්තර. එයාට දුක අඳුනලා දෙන්න බෑ. එයා දුක ස්පර්ශය කරන්නේ බොහොම සියුම් ලෙස. එයාට දැනෙනවා අඩුයි. අපට දැනෙන ප්‍රමාණය වැඩි. ප්‍රසිද්ධිය අඩුවක් කියලා බයිනවා. මොකක්ද ආඳුරු පිළිවෙලට ඉන්න අනුක මේම බැන්නනේ මූණ රවාගෙන ඉන්න පින්න පාත කරගෙන ඉන්න කුටියට ගිහිල්ලා ඉන්න කුටිය දොර වාගෙන ඉන්නයි අර ප්‍රසිද්ධිය බැන්නනේ. ටිකක් තාත්තේට ටිකක් ඊයේ පෙරේද මානවෙච්ච කට්ටිය ඉතර එහෙම නින්දා කරන්නේ. ඕම බැනුම් ආගෙන ඉන්න ඕනේ නැහැ මානකම් කරන්න. ඒ මොකද්ද ඒ නින්දාව ස්පර්ශ කළා. තව ආන්දනවා ආන්දනේ යෝගට්ටය පූජා කරගන්න ඕනේ. ඇයි? ඊයේ මම කතා කරනකොට මේ ඔබ වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨද බලන්න කොච්චර ඔබ වහන්සේ භාවනා යෝගී උදකලාගෙන ඇදෙන්න උන්වහන්සේ බලලා ඇදෙන්න. ප්‍රශංසාවට ප්‍රශංසාව අඳුනගත්තනේ. ආන්දනේ යෝගට්ටය පූජා අල්ලසක් දෙන්නේ. තව ටිකක් මට කියන්නකෝ. යෝගට්ටේ කාලා හොඳටම බයිනවා. ඊට පස්සේ යෝගටුත් නැහැ. කටරුළු කැල්ලක්වත් දෙන්නේ නැහැ. මොකවත් දෙන්නේ නැහැ. උකුරස් සම්බෙලත් නැහැ. ගස් ලැබු කෑල්ලක්වත් දෙන්න බැනුම් ආලා මම දෙන්න ඕ දුක ගත්තා කලින් නින්දා වඳුනගත්තා පස්සේ ප්‍රශංසා වඳුනගත්තා දැන් නැවත නින්දා වඳුනගත්තා අඳුන ගැනීමේ දෝෂයක් අටලෝ දහම මිනිසුන්ට බලපාන්නේ මිනිස්සු අටලෝ දහම අඳුනගත්ත නිසා රාතේ රාතේ කටලෝ දහම අඳුන නොගන්න නිසා රාතේ කවදාවත් අටලෝ දහම තුල පවතින්නේ නැහැ රාතා නිරෝධය තුල පවතිනවා පැහැදිලිද මගේ කරගන්නවා. සරල උත්තරයක්. ගොඩාක් නිර්වචන තියෙනවා. ගොඩාක් කතා කරනවට වඩා මගේ කරගන්නවා. මටනේ බැන්නේ. අඳුනගත්තා. ඕම් එතන ඉඳලා එයා ඒක ස්පර්ශ කරනවා. මට තමයි කියන්නේ ආචාර්ය මම තමයි. කවුරු කෙනෙක් කියලා මේ අපේ කතිකාචාර්ය ස්වාමීපාදයන් වහන්සේ අවසරයි සායනන්ද අවසරයි. එතකොට තමයි දැනගත්තේ උන්වහන්සේ කියලා. කාට හරි කියන අපේ දේශමාන්‍ය අසුවල් මාත්‍යට අග්ගල් නැගිටලා අවසරය අපේ ආන්දුනේ කියලා වඳිනවා. ඒ මොකද වඳින්නේ? ඒ කියන කෙනා මම තමයි කියන එක එයා පෙන්නනවා එයා. ඒ මාන්නේ එයාව එයා අඳුන්වලා දෙනවා. ඒ කියන්නේ ඒ ඒ කියන ගෞරවයේ අයිතිකාරය මම කියලා. එයා ඒක ස්පර්ශ කරනවා. ස්පර්ශය මොකද්ද? ප්‍රශංසාව ස්පර්ශ කරනවා. ස්පර්ශ කවදද ඒක මගේ කරගන්නේ? එතන තමයි ස්පර්ශ වෙන්නේ. කවදද ඒක අනුන්ගේ කරන්නේ ඒක ස්පර්ශ වෙනවා රාත් වෙනට බයිනවා ඔය නිකන් ඉඳන් කකා වැයිද නිකන් අතපව බඳින වැඩක් කරලා ජීවත් වෙන්න බැරිද අනුන්ගෙන් ඉල්ලාගෙන කන්නේ ගන්නෙක් වයි කියලා බයිනවා බල්ලා එයාගේ දිහාත් බල්ලා ටිපත් කරලා බලනවා ඇයි කියලා බලනකොට වෙන කවුරු ඉන්නවද නැහැ මෙයා බනින්නේ කාටද සැකයක් එයාගේ කරගත්තේ නැහැ ඒ නිසා එයා ඒ නින්දාව ස්පර්ශ කරන්නේ පුදුජන කෙනාට බනම දුන්න පාත්‍රයෙන් එකක් එයා මොකද කළේ? ඒ නින්දාව ස්පර්ශ කළා. ඒක මගේ කරගත්ත ස්පර්ශ කළා කියන අඳුනගත්ත කියන්නේ මගේ කරගත්ත එක. මගේ කරගත්ත නිසාලු අටලෝ දාමකට කම්පා වෙන්නේ. මගේ කරගත්ත නැති නිසාලු අටදා අටලෝ දාමෙන් නිවි සැනසෙන්නේ. අටලෝ දාමෙන්ලු නිවි සැනසෙන්නේ. ඇයි? මගේ කරගත්තේ නැති නිසා. මට ගෞරව කළා. ඕන් එයා අටලෝ දාම නිසා දුක් විඳිනවා. ඒක ස්පර්ශ කළානේ දුක අට ගන්නවා. පැහැදිලිද? මගේ කරගත් හැම මොහොතෙම එයා ඒක ස්පර්ශ කරනවා, අඳුනා ගන්නවා. එතකොට එයා ඒකට අන්තගාමි වෙනවා. අන්තගාමි වෙච්ච නිසා අනිත් අන්තයෙන් සාපේක්ෂකයේ තියෙන නිසා ඒ සාපේක්ෂයකට සාපේක්ෂ දුක් විඳිනවා. ලොකු දුකක් නෙමෙයි. එයා කුමන එකක් මගේ කරගන්නවද? ඒ මගේ කරගන්න එකට සාපේක්ෂව කුමක් ස්පර්ශ කරනවද? ඒ ස්පර්ශ කරන දුකට සාපේක්ෂකයක් තියෙනවා. අන්න ඒ සාපේක්ෂයකට සමාන දුකක් තමයි යට හම්බෙන්නේ. ලොකු එකක් හම්බෙන්නේ නැහැ. ඒකට හම්බෙන. ඒකට තමයි හම්බෙන්නේ. මගේ දුරකතනේ මගේ දුරකතනේ කවුදනේ? මාත්‍යවට පූජා කරන රුපියල් 500යිනේ. එතකොට 500 මගේ කරගත්තාම ඒක ස්පර්ශ කළාම දැන් ඒක මගේ කියන ලාභය අලාභයක් වශයෙන් පේන්නේ කොහමද? iPhone එක අපේ අඳින 500යි. iPhone රුපියල් 3000යි. එතකොට iPhone එක 3000යි අපට පූජා කරලා තියෙනක 500යි. එයාට ලැබෙන්නේ 2500ක දුකක්. වාඩි වෙලා කල්පනා ඇයි දන්න අර ඇත්ත අරයට ලොකු හාමුදුරන්ට iPhone එක දීලා මට 500ක් දුන්නේ. ඒතකොට මම ලොකු හාමුදුරුවෝ වුණා තමයි. ඒතකොට ලොකු කමට තමයි සලකන්නේ නේද? ඒ බනින්නේ විවේචනය කරන්නේ අමනාප වෙන්නේ මේ අපේ ආදනේ නම් ගිහිල්ලා එන්න. ඉතින් ගිහිල්ලා එන්න ඉතින්. ඉතින් කොහොමද යන්න එපා. අර කල්පනා කරන මොකද? ඉතින් ෆෝන් එක කොහොමද දීලා බැනුනුත් තාන්නේ. මේ සායනාසේ නම් මං ගිහිල්ලා එන්නද? ඕ ඉතින් යන්න ඉතින් මෙතන ඉන්න බෑනේ. ඉතින් මේක සංගවාතයක් නේ. අයියා අර 2500ට සාපේක්ෂව දුක දැනෙන්නේ. දාදායි දුකක් එන්නේ නැහැ යට. ඒක 2500 දුකක් එන්නේ. ලොකු හාමුදුරන්ට දෙනවා ස්වාමීනි මේ කොන්ද සෙරොප්පු දෙකක්. 3000ක් මාර වැඩි. පොඩි හාමුදුරන්ට දෙනවා ලස්සන සෙරොප්පු දෙකක්. ස්වාමීනි මේක 8000. 8000ක් වැඩි. ලොකාන්දර ලොකාන්දර ගිහිල්ලා ආ හොඳයි පස් මත තෙරුවන් සරණයි. පොඩි ආන පොඩ්ඩක් ඉන්නකො පිරිත් නූල ගේන්න. සබ්බීති යෝ වජ්ජන්තු කියලා එක පටල පටල කියනයි අර 8000ට සාපේක්ෂව සැප දැනෙලා තින්නේ. සතුට දුක සතුට සැප දුක ඒක දැනනවලු අටදාට සාපේක්ෂ දෙන්න ලොකුවන් ආශිර්වාද කරලා යනවා මෙයා පිරිත් කියලා ඔළුව අත ගාලා ආශිර්වාද කරලා පින් අනුමෝදනා වාක්‍යකුත් කියලාලු යවන්නේ අටදාට සාපේක්ෂව ඒක දැනලා තියෙන්නේ අපි කුමක් අපේ කරගන්නවද ඒ අපේ කරගන්න එක අපි ස්පර්ශ කරනු ලබනවද ඒකට සාපේක්ෂික ඇතින අන්න ඒ සාපේක්ෂකට සරල සමාන දුකක් ලැබෙනවා අපට මේ ධර්මතාවය අරියට ප්‍රත්‍යක්ෂ කරොත් එයා කවුද? අනාගාමි. නිදාසුනොත් රාත්. මේක අනාගාමි ධර්මතාවය. ගැඹුරු ධර්මතාවය පුරුදු කරන්න. වඩන්න. හොඳයි. සාකච්ඡාවට 6යි 7යි අතර කාලය අපි දීලා තිබුණා. උදේට අපි නැවත හම්බ වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you. සාදු සාදු අනුමෝදාමි අනුමෝදිත කමාමි කමිතබ්බං කමාමි කමාමි කමිතබ්බං කමාමි කමිතබ්බං සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා මේ පැණි මී පැණි මූඩිය ගලවලා බෝතලේ පිටින් පොවන්න මං ආසයි. හැබැයි මී පැණි කලකිරිලා එපා වෙලා ඔක්කාර වෙලා වමනෙත් යනවා. ඒකේ තියෙන රස දැනෙන්නේ නැතුව යනවා. තේ හැන්දෙන් එකක් දුන්නාම නැවත ඊළඟ එක හම්බෙන්නේ කොයි වෙලේද කියලා බෝතලේ දිහා බලන් ඉන්නවලු. ධර්මයත් ඒ වගේලු. එක දිගට මාසයක් සාකච්ඡා කළොත් ඒ ධර්මය අපට එපා වෙනවලු. ඒ හින්දා ඒකත් පොඩ පොඩ ගන්නකොට ජීවිත කාලෙම ඒ රසය කොච්චරද කියලා කිව්වත් පිරිණිවන් පානකම් ඒ රාතා පව ඒක මෙනෙහි කරනවලු. මෙනෙහි කරලා ඒක තුළ පුදුමාකාර නිවීමක් ලබනවා. අපි ජීවිත කාලෙම රාහත් වෙනකම් පුදුමාකාර විදිහට සතුටක් ලබනවා. රාතටේ සතුට ලැබෙන්නේ නැති නිසා එයා නිවීමක් ලබනවා. ඒක මෙනෙහි කරලා කරලා නිවෙනවා. ඒ නිවිච් එක නැවත නැවත නිවනවා. අපි අපේ ජීවිත කාලෙම ඒ සතුට ඒ සැනසෙල්ල ලබනවා. ධර්මයක් පමණට තමයි පරිශීලනය කරන්න ඕනේ. පමණ ඉක්මවා ගියොත් ඒක පවා අර කිරි ඕනොටට බිව්වම නායෙන් එන්නේ. ධර්මයක් පමණට වඩා ගියාම එහෙම වෙනවලු. හොඳයි. විවේක ගන්න. තෙරුවන් සරණයි.